කමඨහන වැඩසටහන තුළින් ධර්මයේ පිළිබඳව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටළු වලටත් භාවනාව සම්බන්ධයෙන් ඔබට ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටලු වලට විසඳුම ලබා ගැනීමත් ඔබ සිදු කරනු ලබනවා. ඉතින් මේ වැඩසටහන තුළ ඔබට යොමු කරන ඕනෑම දහම් ගැටලුවක් සඳහා ඒ ධර්මානුකූල විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙන නිසාම ඔබට ඇතිවන මේ ගැටලුවක් අප වෙත යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසේදී අපට යොමු වන ගැටලු පිළිබඳව අපි අවධානයක් යොමු කළොත් මානව වර්ගයා රෝගවලින් බේරා ගැනීම වෙනුවෙන් නව ඖෂධ නිපදවීමේදී මීයන් වැනි සතුන් යොදාගෙන එම ඖෂධය අත්හදා බැලීමේදී එම සතුන් දැඩි කායික හිංසනයටත් අවසානයේදී ඔවුන් මරණයටත්පත් කිරීම සිදුවේ. මෙහිදී අකුසලයක් සිදුවේද කියලා අකුසලයක් සිදු වෙනවද කියලා අහුවාම ඍජු වචනය හැටියට ඔව් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අකුසලයේ පිළිබඳව අපි නිර්වචනය කරගැනීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ලෝභපකතං කම්මං ලෝභජං ලෝභ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං ඒ වගේම යම් දෝෂපකතං කම්මං දෝෂජං දෝෂ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං යම් මෝහපකතං කම්මං මෝහජං මෝහ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං කියලා. කියන්නේ යම් කිසි කර්මයක් අප විසින් සිදු කරනු ලබන්නේ ලෝභ සහගතව නම්, ද්වේෂ සහගතව නම්, මෝහ සහගතව නම් තං කම්මං අකුසලං ඒ කර්මය අකුසලයක් දුක්ඛං කම්ම දුක්ඛ විපාකං ඒ කර්මය දුක් විපාක ගිනවිද්දෙනු ලබන දෙයක් හැටියට දේශනා කරනවා. මෙතනදී කර්මය පිළිබඳව කතා කිරීමේදී අපට අදාළ ක්‍රියාව සිදු කරන මොහොතකදී ඇතිවන කර්මය පිළිබඳව කතා කරන කල ඒ අවස්ථාවේ උපදින සිත තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ අපේ සිතේ පසුබිම සිත පහළවන පසුබිම හෝ එහෙමත් නැතිනම් ඒ සඳහා වපසරිය කියන එක නෙමෙයි ඒ මොහොතේ පහළවන සිත කුසලය හෝ අකුසලය කියන එක යටතේ තමයි අපි කතා කරන්නේ. මේ මොහොතේදී පහළවන සිත අකුසල් සිතක්. ඒක පැහැදිලිවම අකුසල් සිතක් තමයි උපදින්නේ කරුණා මෛත්‍රී සිතක් නෙමෙයිනේ සත්‍යය පිළිබඳව තියෙන්නේ. ඒ නිසා අකුසල සිතක් තමයි එතනදී පහළ වෙන්නේ. ඒක නිසා ඒක ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ කරන්නට හේතුවක් සහ ඒ මරණ කල පැහැදිලිවම අකුසලයේ සිද්ධ වෙනවා කර්මපතේක සකස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ අකුසලයක් ඇසුරු කරගෙන යම් අකුසලයක හාත්පස වටපිටාව ඇතුලේ කුසල ධර්ම තිබුණොත් එහෙම ඒ අකුසලය බලවත් වන අකුසලයක් බවට පත්වන්නේ නැහැ. මේක වර්ධවා වටහා නොගත යුතු දෙයක් මම මේ කතා කරන්නේ. මේ කුසලයේ සහ අකුසලයේ කියන ධර්මයන්හි ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය දෙයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට යම්කිසි අවස්ථාවක චේතනාව දුර්වල වෙනකොට ඒ දුර්වල චේතනාවක් තියෙන තැනක ඒ අකුසලය දුර්වලයි. චේතනාව ප්‍රබල වෙන කල ඒ සිදුවන අකුසලය ප්‍රබලයි. කෙනෙක් ඇහුවොත් අලියෙක් මරනකොටද පව් වැඩි කූඹියෙක් මරනකොටද පව් වැඩි කියලා ඇහුවොත් පැහැදිලිවම අලියෙක් මරනකොට පව් වැඩි. ඒකට හේතුව අලියා ලොකු නිසා කුඹුවා කුඩා නිසාත් නෙමෙයි. ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි. කොයි ආකාරයෙන් සිදුවත්. එහෙනම් ඇයි එක තැනකදී අකුසලයේ වැඩි වෙන්නත් තව තැනක අකුසලයේ අඩු වන්නටත් හේතුව? අලියෙක් මරනවා කියනකොට එයාට කායිකව සහ මානසිකව ලොකු ක්‍රියාවලියක් සිදු කරන්නට වෙනවා. එයාට සිත් ප්‍රමාණය බොහොම ප්‍රබලව අකුසල සිත් බලවත් ලෙස උපදවන්නට සිද්ධ වෙනවා. ඒ නිසායි එතන අකුසලයේ වැඩි වෙන්නේ. කුහුඹියෙක් මරනකොට අඩු සිත් ප්‍රමාණයක් තමයි එයාට උපදින්නේ. යනු එතන අකුසලය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මෙතන සිදුවන ක්‍රියාවලිය දිහා අපි බැලුවහම කර්මය කර්මඵලය පිළිබඳව අපි හේතුඵල ධර්මයට අනුව විශ්ලේෂණය කරගන්නකොට අපිට තේරෙනවා අවම හේතු ටිකකට ඒ ඵලය ඉපදෙන එකත් ඒ ප්‍රමාණයට තමයි ලැබෙන්නේ. ඉතින් දැන් අතන අපි කතා කරන අපේ ප්‍රස්තුතයට આવොත් එහෙම අපි දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව බලන්නකෝ. දැන් මානව වර්ගයා රෝගවලින් බේරා ගැනීම වෙනුවෙන් කියනකොට කාගේ හරි නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම, යහපතක් කිරීම ලෝකෙට, ඒ වගේ චේතනාවක් කුසල්ද අකුසල්ද? ඒ වගේ චේතනාවක් පැහැදිලිවම කුසලයක්. මිනිස් වෙනුවෙන් යහපත කැමති බව, නිරෝගී බව කැමති බව ඒක කුසලයක්. හැබැයි ඒ යහපත වෙනුවෙන් අර කරන දේ ඒ වෙලාවේදී පහළ වෙන්නේ මොකක්ද? අකුසලයක්. එතකොට දැන් මේ කුසල අකුසල මිශ්‍රිතව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් ඊටාම द्वेष සහගත සිතින් සත්ව ඝාතනය කරමින් යනවා. ද්වේෂ සහගත සිතින් සත්ව ඝාතනය කරමින් යනවා. අන්න ඒ පුද්ගලයාට ඇතිවන අකුසල් සිත් ප්‍රමාණය සහ මෙතනදී සංසන්දනය කළොත් මේ පුද්ගලයා අතර ඇතිවන සිත් ප්‍රමාණය මේ පුද්ගලයාට ඒ අතරතුර බොහෝ යහපත් සහිත සිත් ප්‍රමාණයකුත් පහළ වෙලා තියෙනවා. අන්න එතකොට මේ පුද්ගලයන් දෙදෙනා අතරින් මේ කර්මය බලවත් වෙන්නේ කාටද කියලා අහුවොත් ද්වේෂ සහගත සිත් බලවත් කරගෙන අර දේ සිදු කරපු කෙනාට පැහැදිලි ලෙස මේ කර්මයේහි බලපෑම බොහොම වැඩි. හැබැයි අතනදී කර්මය බලපෑම බොහොම අඩුයි. විපාක ශක්තිය බොහොම අඩුයි අකුසලේ. ඒකට හේතුව එතන කුසල ධර්ම පිරිවර කොට පැවතුණා. ඒක තමයි කර්මයක් ගොඩනගෙනකොට තියෙන එහි තිබෙන ශක්තිය ප්‍රභවය වීමේදී තියෙන නානත්වය. ඒක තමන්ගේ චේතනා නානත්වය සමග ගොඩනගෙන දෙයක්. කුසලයක් කළත් ඒ කුසලය මැද්දට අකුසල ඉදිරිපත් නොවන ලෙස කළා මේ කුසලයේ බලවත් වෙනවා. කුසලයක් කරනකොට ඒක මැද්දේ අකුසල බලවත් වුණොත් ඒ කුසලය අනිවාර්යයෙන්ම දුර්වල කුසලයක් බවට පත් වෙනවා. අකුසලයටත් ඒ න්‍යායම තමයි. අකුසලයක් කරනකොට ඒක මැද්දට කුසල් සිත් සමුදායක් උපදිනකොට ඒ කුසලය නිසාම අර අකුසලය දුර්වල වීමට ලක් වෙනවා. අකුසලයක් කරනකොට අකුසල් සිත් බලවත් උපදිනොත් කුසල් උපදින්නේ නැතුව ඒ අකුසලයේ තවත් බරපතල දෙයක් බවට පත් වෙනවා. අනේ හේතුව නිසා අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා යහපත කැමැති බව එහෙම නැතිනම් කරුණාව මෛත්‍රිය මේ ආදී දේවල් මුල් වෙනවා නම් ඒබඳු අවස්ථාවලදී අපිට උපදින චේතනාව කුසල චේතනාව හැබැයි අපි ඒ සඳහා කියලා හිතාගෙන සත්ව හිංසනයක් සිද්ධ කරන්න යනකොට අරක පදනම කරගෙන එතකොට අර සතාට හිංසා කරනකොට, ඒ සතාට පීඩාවටපත් කරනකොට, ඒ සතා මරණයටපත් කරනකොට අපිට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අකුසලයක් සිද්ධ කරන්නට. ඒක අකුසලයක් සිද්ධ කරන්නට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට කුසලය අකුසලයටත් ප්‍රත්‍යවීම සිදුවන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ දේ පිළිබඳව අපි බෙදලා බැලුවහම අකුසලයේ අකුසලයමයි. නමුත් කුසලයේ කුසලයමයි. ඒ අවස්ථාවේදී සත්තාට හිංසා කිරීම, පීඩා කිරීම, මරණයටපත් කිරීම අනිවාර්යයෙන්ම අකුසල්. හැබැයි මිනිස්සු වෙනුවෙන් මෛත්‍රී කිරීම, කරුණාව පැවැත්වීම කුසල්. ඒක ධර්ම දෙකක් ඒක අපිට එක එක සිදුවීම ඇතුලේ අපිට මේක පෙනුනට ඒ ඒ අවස්ථාවේ උපදින චේතනාව අනුව තමයි අපිට එතනදී කර්මය කියන එක පිළිබඳව වර්ගීකරණයට ලක් කරන්නට අවශ්‍ය වන්නේ. සමහර වෙලාවට යුද්ධයක් කරනකොට යුද්ධයක් කරන අපි දන්නා ඉතිහාසයේ අපි අරගෙන කතා කළ දුටුගැමුණු රජුරෝ යුද්ධ කරනකොට ඒ රජතුමා තබාගත් පාටයක් මග දෙක්ම වාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වූ. ඒ කියන්නේ රජසැප සඳහා නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වූ. එතකොට රජසැප පිණිස තවත් ප්‍රදේශ ආක්‍රමණය කළ අනිත් අය යටත් කරලා පාලනය කරගෙන පාලකයෙක් වෙන්න හෝ එහෙම ලෝභයට වඩා එයා එතනදී පරමාර්ථයක් තියාගත්තා මේ බුද්ධ ශාසනය පවත්වන්න බෑ මේ නිසා බුද්ධ ශාසනය විනාශයටපත් වෙනවා මම ශාසනය රැක ගැනීම වෙනුවෙන් මේක කරනවා ඒක එක පැත්තකින් අපිට රජුරුවන්ගේ ආදර්ශ පාඩයක් හැටියට පෙනුනට ඒක රජුරුව ධර්මයේ නොදන්න කෙනෙක් නෙමෙයිනේ. තමන් වික්ෂුන් වහන්සේලා ඇසුරෙහි හැදී වැඩුණ පොඩි කාලේ ඉඳලම ශාසන ධර්මය තුල යම් කිසි අවබෝධයක් තේරුම් ගැනීමක් ලබාගත් කෙනෙක් හැටියට මහරහතන් වහන්සේලා ඇසුරු කළ කෙනෙක් හැටියට ඒ වගේම ඒ ධර්ම මාර්ගයක යම් මට්ටමකට ආපු කෙනෙක් විදිහටත් එතුමා දැනගෙන හිටිය කුසලයේ අකුසලයේ බලවත් වීම කොහොමද වෙන්නේ කියන එක කියන එකයි ඒ දේ අතර අපිට පොඩි ධර්මානුකූල කෝණයකින් විනිශ්චය කිරීම ඇතුළේ පෙනියන්නේ. කවුරු හරි අහුවොත් එහෙමයි කියලා කෙනෙක් මරණ එක එතකොට පින්ද කියලා අහුවොත් නෑ කෙනෙක් මරණ එක හැමදාකම අකුසල් අකුසල්ම තමයි. කෙනෙක්ව ඝාතනය කරන එක අකුසලය අකුසලයක්ම තමයි. ඒ අකුසලය දුක් විපාක ගෙනල්ලා දෙන දෙයක්. ඒ අකුසලය ඔහුට දුක් විපාක ගෙනල්ලා දෙනවා. යම් කෙනෙක් ඊටාම වෛරී සහගත චේතනාවකින් ලෝභය පෙරදරි කරගෙන රාජ්‍ය සම්පත් භුක්ති විඳීම සඳහා දික්විජය ආක්‍රමණයන් කරමින් ගිහිලා ලෝකෙ මිනිසු ඝාතනය කරනවා නේ මිනිසු. අන්න එබඳු තැනක උපදින අකුසලයයි මෙතනදී උපදින දෙය අතර අපි සංසන්දනය කරලා බැලුවොත් මෙතනදී ආට තියෙන වෙනස් පරමාර්ථයක්. එතනදී චේතනාව එක අවස්ථාවකදී හොඳ පැත්තක් ගන්නවා, තව අවස්ථාවකදී නරක පැත්තක් ගන්නවා. අකුසලයේ සංසන්දනය කළොත් එක තැනක අකුසලය බොහොම බලවත් වෙනකොට අනිත් තැන අකුසලය බොහොම දුර්වල වෙලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා කිසි ලෙසකවත් අකුසලය සාධාරණීකරණය කරන්නට පුළුවන් කමක් නැත්තේ. හැබැයි අකුසලය කියන එක පිළිබඳව අපි ගත්තාම මේක විපාක දෙන ස්වභාවය අනුව අපි බෙදා දැක්වුවොත් අපිට බෙදන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ විදිහේ හේතු සැකස්මක් නම් මෙතන ප්‍රතිඵලය බරයි බොහොම භයානකයි මේ විදිහේ හේතු සැකස්මක් නම් ප්‍රතිඵලය ටිකක් නිබරයි එච්චරම බරපතල වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙන එක ලෝකේ ස්වභාවය ඒක මේ ධර්මතාවයේ හේතු ඵල ධර්මයේනේ හේතු අඩු නම් ඵලය අඩු හේතු වැඩි නම් ඵල වැඩි. ඉතින් ඒක ස්වභාවයේ ලෝකේ තියෙන. ඉතින් ඒක නිසා කිසිම දෙයක් අකුසලයක් සාධාරණීකරණය කිරීමක් නෙමෙයි ඒ තුලින් සිද්ධ කළේ. මේ සිදුවන ලෝකේ ලෝෙහි පවත්නා ධර්මය පිළිබඳවයි පැහැදිලි කළේ. ඒ වගේම අපිට ඊළඟ ගැටලුව හැටියට හම්බෙනවා සාවින්හංශ දාගැබ් වෙහෙර විහාර ඉදිකිරීම සහ බෝධිචෛත්‍ය වන්දනාවට ගැරහීම බහුලව පෙනෙන්නට තියෙනවා ධර්ම මාර්ගයේ ගමන් කිරීම වෙනුවට වන්දනා කර කර සිටීම මෝඩකමක් බව අඟවනවා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා. ඇත්තටම මේ ඒක කාලෙන් කාලයට කොහොම ශාසනයෙහි සිදුවන දේවල් පිළිබඳව ඉලක්ක කරගෙන බොහෝ අය විවේචනය කරනවා නොයෙක් ගරහා කරනවා ඒක කාලෙන් කාලයට විවිධ අය තම තමන්ගේ පටු පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා යම් සංවිධානාත්මකවත් අසංවිධානාත්මකවත් තමයි සිදු කරන දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ওই චෛත්‍ය ඉදිකිරීම ආදී දේවල් වලට දර්හා කරනවා බොහෝ දොස් පරස් තබනවා එකක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපිට අපේ ඉතිහාසයේ දිහාවට අපි නිකමට හැරිලා බැලුවොත් එහෙම ඉතිහාසයේ සෑගිරිය කියලා කියන්නේ හැම කන්දක් මුදුනේම චෛත්‍යයක් තිබුණ නිසා තමයි මිහින්තලයට සෑගිරිය කියලා කියන්නේ. වගේම ශේෂ කඳු පවතින විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ගත්තොත් උතුරු නැගෙනහිර මේ ප්‍රදේශවල ඉඳලම මේ අනුරාධපුර පැත්තට එනකම පොළොන්නරු මේ ආදී සෑම ප්‍රදේශයකම ශේෂ කඳු තියෙන පැතිවලදී ප්‍රධාන හැම කඳු මුදුනකම ප්‍රධාන සෑම කඳු මුදුනකම චෛත්‍යයක් තියෙනවා. චෛත්‍යයක් තිබිලා තියෙනවා ඒ කාලේදී නටමුන් තිබිලා තියෙනවා සෑයක් තිබුණ බවට. අද අද වෙනකොටත් නෂ්ඨාවශේෂයේ හැම කඳු මුදුනකම පාහේ ඊටාම කලාතුරකින් එකක විතරයි නැති වුණොත් මේ අපේ සේනාසනයේ පිහිටා තිබෙන රිටිගල කන්ද සදාසන්න ප්‍රදේශය ගත්තොත් රිටිගල කන්ද මුදුන. තාම දුෂ්කර තාමත් උස් කඳු මුදුනක් ශේෂ කඳු අතර ප්‍රධාන ප්‍රධානම තැනක් ගන්න කඳු කඳු මුදුනක්. හැබැයි මේ දුෂ්කර කඳු මුදුන අතර ඒ කියන්නේ නුවරඑළියේ දේශගුණයේ තියෙන රිටිගල කඳු මුදුනේ එච්චර උස ප්‍රමාණයේ මට්ටමින් ගත්තොත් ඒ මට්ටමේ තමයි ඒක පිහිටලා තියෙන්නේ. නමුත් ඒ කඳුමුදුනේ චෛත්‍යයක් ගොඩනගලා තිබිලා තියෙනවා. ගොඩනැගිලි හදලා විහාරාරාම සංකීර්ණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක ඒ අපේ අතීතය. ඒ අතීතය තුළ තමයි අපේ රට සංචාරක ව්‍යාපාරය මේ විදිහට ක්‍රියාත්මක කරගෙන නූතනය තුළ ඔය දොස්තරස් කියන අය පවා බොහෝ වෙලාවට මේ රටේ පැවැත්මට ඒ අයට පවා උපකාර වෙලා තියෙන ඒ ගොඩනගපු විහෙර විහාර සහ අපේ උරුමය කියන දෙක. ඒක වෙනම පැතිකඩක්. හැබැයි මෙතනදී අපේ ප්‍රශ්නයට අදාළව අපි කතා කළොත් මෙතන කුසලය පිළිබඳව කතා කළොත් වන්දනාමාන කිරීම බුද්ධ පූජා පැවැත්වීම කියන දේ පිළිබඳව අපි බැලුවොත් එහෙම ලෞකික කුසලය කියලා කියන්නේ ඒක ලෝකෝත්තර කුසලයටත් ඊටාම අවශ්‍ය වෙන දෙයක්. ලෞකික කුසලය කියන එක නිවන් දකින්න අපිට ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වෙන දෙයක්. ඒක උපනිශ්‍රේ කරගෙන තමයි ලෝකෝත්තර කුසලය ගොඩ නැගෙන්නේ. දානය කියන්නේ ලෞකික දෙයක්ද කියලා ලෝකෝත්තර දෙයක්ද කියලා අහුවොත් දානය කියන්නේ ලෞකික කුසලයක්. සිල් රකින්නවා කියන්නේ ලෞකික කුසලයක්. එතකොට මේ වාගේ ලෞකික දේවල් තුල තමයි අපිට අපේ මනස මූලික ලෙසම ලෝකෝත්තර ධර්මය සම්පාදනය කරගන්න හුරු පුරුදු කරන්න තියෙන්නේ. අපි ගත්තාම අපි පාරමිතා පුරනවා, ඉන්ද්‍රිය පුරනවා මේ වගේ තැන්වලදී අපි කුසලයන් පිළිබඳව අපි දක්වන ආකල්පේ කුසලයන් පිළිබඳව අපේ තියෙන නැඹුරුතාවය උත්සාහවත් වීම තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන ලෞකික ක්‍රියාකාරකම් දිහා බලලා එයාගේ සිත පවත්වන විදිහ බලලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේ කෙනා නිවන් දකීද නැද්ද කියලා. එච්චර ලෞකික කුසලය කියන එක උපනිශ්‍රය වෙනවා හේතුවක් බවට පත් වෙනවා නිර්වාණාධිගමය සාධනය කිරීම සඳහා නිවන් දකිනවා කියන එක ඒක බොහොම සරල දෙයක් නෙමෙයි ඒක සරල දෙයක් නෙමෙයි තමන්ගේ චින්තන විෂය ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ භාවික හැඟීම් තියනවානේ සමන්ත ස්වභාවයෙන්ම ඇතිවන හැඟීම් ඒ વિષය පවා සම්පූර්ණව විපාක මට්ටම වෙනස් වෙන තැනක්නේ ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. ඒකට එතන බලවත් ලෙස තමන්ගේ මනස තුළ පරිවර්තනයක් ඇති වෙන තැනක්. ඒ කියන්නේ මේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මට්ටමේ කර්ම සිද්ධ කෙරෙන්නේ නැති තැනට මේ ලෝකයෙන් මිදෙන දර්ශනයකට තමන්ගේ මනස වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක सिद्ध කරන්න නම් තමන්ගේ මනස හාත්පස කුසලයන් තුළ ඉතාමත් ශක්තිමත් පසුබිමක් ඇතුලේ සකස් වීමක් වෙන්න අවශ්‍යයි. අන්න ඒකට උපකාර කරන බොහෝ සෙයින් ලෞකිකව සිදු කරන කුසල ධර්මයක්. ඒක සමහරලාට අපි වන්දනා කරන තැනක. අපි දානයක් දෙන තැනක. ඒ හැම තැනකදීම අපේ සිතේ වැඩ කරන විදිහ සිත අපිට කොච්චර දුරට අපිට කර්මන්නේව පවත්ව ගන්න පුළුවන්ද ඒ හැම තැනකම මූලය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ එතනට. ඒ නිසා තමයි දාන, සීල, භාවනා මේ ආදී දේවල් මේ පුණ්‍ය ක්‍රියාවන්ගේ මූලය හැටියට අපි කතා කරන්නේ. එතකොට මේ ත්‍රිවිධ පුණ්‍ය කිරිය වත්තු වල ඉඳලා තමයි අපිට ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා කරා අපිට මේ මාර්ගය අරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා මේවා අතහරින්නට පුළුවන් දේවල්, මගහරින්නට පුළුවන් දේවල් නෙමෙයි. සමහර වෙලාවට කෙනෙක් දානයක් දෙනවා කියන තැනක එයාට සිදුවන එයාගේ සිතේ ක්‍රියාත්මක වෙන විදිහ ගත්තාම එයාගේ සිතේ අලෝභ සහගත චේතනාව කොච්චර දුරට බලවත්ද කෙනෙක් දන් දෙන්නේ Tamanට ගොඩාක් තිබුණොත් ඒකෙන් සුළු දෙයක් දන් දෙනවා කෙනෙක් ගොඩාක් තිබුණොත් සුළු දෙයක් දන් දෙනවා තව කෙනෙක් Tamanට තියෙන අත්‍යවශ්‍ය දෙයින් කොටසක් දන් දෙනවා තව කෙනෙක් Tamanට අත්‍යවශ්‍යම දේ දන් දෙනවා දාණය වෙනුවෙන් කුසලයේ පිළිබඳව කල්පනා කරනවා. එයාගේ අතහැරීම මේ ලෝකය ලෝකයේ තුලින් මිදෙන්න යන මාර්ගයට එයාගේ හිත කොච්චර දුරට බලපෑමක් ඒ දානය කියන එක ඇතුලේ සිද්ධ වෙලා තියෙනවද? සමහරලාට වන්දනා කිරීම කියන දේ ඇතුලේ එයාගේ හිතේ උපදින ශ්‍රද්ධාව, අවෙච්ඡප්පසාදය කියන එක, ප්‍රසාද ශ්‍රද්ධා කියන එක කොච්චර දුරට එයාගේ මනස තුල පිහිටලා තියෙනවද? ඒ ප්‍රසාද ශ්‍රද්ධාව නැත්තම් එයාට ශ්‍රද්ධා ඉන්ද්‍රියේ පදනම නැහැ. එහෙනම් එයාට ප්‍රසාද ශ්‍රද්ධාව තියෙන්න අවශ්‍යයි. එහෙනම් ඒ හැම ලෞකික කුසලයක් ඇතුළෙම පිනතනේ බොහෝ වෙලාවට ඒ නිර්වාණ මාර්ගයට අදාළ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට අදාළ ගුණාත්මක ලක්ෂණයන්ගෙන් තමන්ගේ මනස හුරු පුරුදු වෙනවා. ඒ නිසා ඒ දේවල් අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී තූපාරහ පුද්ගලයින්ව පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා තූපාරහ පුද්ගලයෝ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තූපාරාහයි කියලා කියන්නේ ස්තූපයක් තනලා පුද පූජා කරන්නට සුදුසුයි. මහරහතන් වහන්සේලා ස්තූපයක් සඳහා සඳලා පුද පූජා කරන්නට සුදුසු උත්මය. එහෙනම් ඒ උතුමන් වහන්සේලා පිළිබඳව වන්දනාමාන කළා, ගෞරව කළා කියන එක ඒක තමන්ගේ හිතේ දැනෙන ප්‍රසාද සද්ධාවට හේතුවක් වෙනවා. වීරයට හේතුවක් වෙනවා. අදිෂ්ඨානයට හේතුවක් බවට පත් වෙනවා. මෙයාගේ විවිධ පැතිකඩවල් වලින් ලෝකෝත්තර ප්‍රතිපදාවටත් ඒක හේතුවක් බවට පත් වෙනවා අපි ක්‍රියාත්මක කරන අපේ මේ ලෞකික ප්‍රතිපදාව. මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති අය මේ ගැන විවේචනය සිද්ධ කළාට නිවන් දකින්නවා කියන මේ මහා දාර්ශනික අවබෝධය කෙනෙකු සතු උපදව ගන්නට නම් ඒ සඳහා තියෙන වපසරිය සකස් කර ගැනීමේදී ලෞකික කුසලය අරහා සමානවම වැදගත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපිට ඔබට යම්කිසි ගමනක් යනකොට ඒ ගමන යනකොට ඔබ ගමනාන්තය ගමනාන්තයට ලං වෙලා අපිටම තරගයක් කියලා මීටර් 100 ධාවනයේ සව්වා මේ ධාවනයේ සව්ව ඔබ මේ දුවනකොට ඔබ ජයග්‍රාහී පියවර තියලා අවසානයේට ලං වෙනවා වගේම අවසාන පියවර වගේම ඒක ගත්ත සෑම පියවරක්ම ඒක ක්‍රියාත්මක වන මුල් පියවරේ ඉඳලා මැද පියවරේ ඉඳලා සෑම පියවරක්ම ඔබේ ජයග්‍රහණය සඳහා වැදගත් වෙලා තියෙනවා. ඒ වගේ මේ ධර්ම ප්‍රතිපදාවේ ඔබ දන් දෙන එක, ඔබ සිල් රකින්න එක, ඔබ බුද්ධ පූජාව තියෙන එක, ඔබ වන්දනා කරන එක, ඔබ මහසෑයක් ළඟට ගිහිලා ප්‍රදක්ෂිනා කරන එක, ඔබ මහසෑයක් ඉදි කරන එක, ඒකට කටයුතු කරන එක මේ හැම තැනකදීම ඔබට වැදගත් වෙලා තියෙනවා හැම දෙයක්ම උපකාර වෙලා තියෙන අර නිර්වාණ අවබෝධය කියන මහා කුසලයට. එනිසා ලෞකික කුසලයක් කරනකොට මෙන්න මේ වගේ කුසලයක් තුළ කොහොමද අපිට නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් අහුවොත් එහෙම ඕනෑම කුසලයක් ඇතුලේ නිවන් දකින්න අවශ්‍ය පසුබිම මානසික සංවර්ධනය Tamanට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බාහිර ක්‍රියාකාරකම් තුළ මූලික දේ දියුණුවටපත් කරගන්න ඕනේ. සමහරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමේදී ඒ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහුගේ දක්ෂතාවය ඒ විදිහට ඇති කරන්න ඔහු ක්‍රිකට් විතරක් ගහන්නේ නැහැ හැමදාම. ඔහු ශාරීරික විවිධ අභ්‍යාසයන්හි නිරත වෙනවා ඊට පස්සේ විවිධ අනිත් තව ක්‍රීඩාවල නියැලෙනවා ඇයි මේ දේවල් වල නියැලෙන්නේ ඔහු ඔහු ක්‍රිකට් නෙසෙල්ලම් කරන්න ඕනේ ඇයි ඒ වුණාට එතෙන් වෙනත් දේවල් කරන්නේ ඒ ඒ සඳහා අවශ්‍ය භූමි භූමිකාව සකස් කර ගැනීමේදී ඒ ව්‍යායාමයන් අවශ්‍යයි. ඒ වගේ මේ ධර්මය කියන දෙයට දර්ශනය කියන දේ විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. ඉන්ද්‍රිය කියනකොට ප්‍රඥා ඉන්ද්‍රිය නෙමෙයි එකම ඉන්ද්‍රිය ධර්මය. ප්‍රඥා ඉන්ද්‍රිය විතරක් වැඩුණොත් අදිමත් වුණොත් එයාට නිර්වාණ අවබෝධයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය සමතාවයක් තියෙන්නට ඕනේ. ඒ නිසා ලෞකික කුසලයන් ආදී මේ දේවල් අත්‍යන්තයෙන්ම අපේ මේ ධර්ම මාර්ගයට අදාළ වෙන දේවල්. ඉතින් ඒ නිසා විහෙර විහාරාරාම ඉදිකිරීම, බෝධිචෛත්‍ය මේවා ඉදිකිරීම ඊට පස්සේ මේවා වන්දනාමාන කිරීම මේ හැම දෙයක් ඇතුළෙම ඔබට නිවන් දැකීමේ මාර්ගය කියන එකේ හැම තැනකම කුළුණැන්වී තිබෙනවා. ඔබට අවශ්‍ය ප්‍රඥාව විතරයි එතන ක්‍රියාත්මක කරගන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කෙනෙක් බුද්ධ පූජාව තියෙනවා. ඒ බුද්ධ පූජාව ලැබීම ඇතුළේ එයාට නිවන් දකින්න මඟ සැලසෙන්නේ. වන්දනා කරන්න යනවා. ඔබ වන්දනා කරන්න යනකොට ඔබ මහා සෑය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. මේ හිතන්නකෝ දැන් ලෝකේ විවේචනය කරන දේවල් විදිහට මම කතා කළොත් ඔන්න කෙනෙක් ගිහිල්ලා වන්දනා කරනවා. ඔහු කල්පනා කරනවා මම මේ මහා සෑය වන්දනා කරනවා. පත්කඩේ එළලා පත්කඩෙන් පත්කඩේට වන්දනා කරනවා. ඒ කියන්නේ පත්කඩේ ප්‍රමාණය ඊට පස්සේ ඊළඟ පත්කඩේ ප්‍රමාණය ඔහොම ඔහොම මහා සෑය වටේට වන්දනා කරනවා කියලා ඔබ හොසා විනාසල වන්දනා කරනවා. සමහර වෙලාවට අපි හිතමුකෝ දණ්ඩ නමස්කාරයෙන් මහසෑමලුවේ වන්දනා කරනවා කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත් අය මොනවා හිතයිද මට ලැජ්ජාවක් නේද මේක විවිධ විතර්ක එන්න පුළුවන්කම තියෙනවා. දැන් අනිත් ලෝකේ ගැන තියෙන විතර්කණයන් අතහැරලා දාලා ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය අධිමත්ත කරගැනීම. ඒ තමයි ඔබ නිවන් දැකීමට තබන පළමු පියවර. ශ්‍රද්ධාව කියන දේ අධිමත්ත කරගන්නවා. මම වන්දනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට. අනිත් අය හිතන දේ මට එතනදී වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි වන්දනා කරනවා. ඒ වන්දනා කිරීමේදී අනිත් අයට පීඩාවක් ඇති නොවන ලෙස කිරීම. නිපක ප්‍රඥාව තමයි එතනදී ඒක ඒ සඳහා හේතුවක් බවට පත් වෙන. ඒක නිවන් දැකීමට අත්‍යන්තයෙන්ම අවශ්‍යම ප්‍රඥා මාත්‍රාව. ඊට පස්සේ අපි ගත්තාම ඔබ අනිත් අය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම සඳහා ඔබ භාවිත කරන ප්‍රඥාව. ඒ වගේම ඔබ මේ අවස්ථාවේදී නොසෙල්ලී ඒ ඒ ක්‍රියාව සිදු කිරීම සඳහා ඔබ මානසිකව ඇති කරන වීරය කියන එක. වීරය කියන එක. ඒ ටික නැතුව නිවන් දකින්න පුළුවන්කම ඒ ක්‍රියාව සිදු කිරීමේදී ඔබේ මානසික සංවර්ධනය විවිධ පැතිකඩවල වලින් නිවන් දකින්න අවශ්‍ය දර්ශනයේ පැත්තට ඔබව තල්ලු කරලා තියෙනවා. මේ එක වන්දනා කිරීමක් කියන එක ඇතුළේ. එතකොට දැන් මේ අඩුපාඩු තමයි මේ ලෞකික කුසලයන් ඇතුලේ අපේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ලෞකික කුසලයන් කියන එක විවිධ විදිහට විවිධ ලෙස අපි සකස් කර ගැනීම සිද්ධ කරන්නට ඕන. ඒක ඒ හින්දා ලෝකේහි කවුරු මොනවා කිව්වත් සෑයක් ඉදිනවා නම් ඔබ සෑය ඉදි කළ යුතුයි. ඔබ වන්දනාමාන කළ යුතුයි. පුද පූජාවන් පැවැත්විය යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ එකෙන් මට මේ සම්පත්තිය ලැබේවා කියලා හරි එහෙම දෙයක් නෙමෙයිනේ. සමහර වෙලාවට කෙනෙක් හිතනවා පූජා කරලා වන්දනා කරලා මේ සෙත් ප්‍රාර්ථනා කරලා එහෙම ප්‍රශ්න අහන අවස්ථාත් අපි දකිනවා. මේ කාට හරි අසනීපෙන් ඉන්න කෙනෙකුට සෙත් පතනවා. දැන් සෙත් පතලා සමහරලාට අසනීපෙන් ඉන්න කෙනා මරණයටපත් වෙනවා. අසනීප තත්ත්වේ නිසා. එයා හිතනවා දැන් මම මෙච්චර සෙත් ප්‍රාර්ථනා කළා මේකෙන් ඇති පළක් උනේ නෑනේ. මේ ධර්මයෙන් ඇති වැඩකුත් නෑ කියලා හිතනවා. පිනතුනේ ධර්මය කියලා කියන්නේ ඒ විදිහට මේ අපි කරන දෙයින් මේ ඇවිල්ලා අපිට සෙත් වෙලා ලෙඩ රෝග හොඳ කරගන්නවා වගේ එහෙම දේවල් නෙමෙයි. ඒක ඇතුලේ අපිට නිවන් මාර්ගට අවශ්‍ය ඒ මාර්ග අංග ටික අපිට දියුණු කරගන්න වපසරියක් හැදෙන එක එතනදී සිද්ධ වෙන්නේ. ඒකෙන් අපිට බෑ කාගේවත් මරණය කියන එක නතර කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම පරමාර්ථයකින් අපි මේ දේ කරනකොට අපිට ඒ කුසලයේ දුර්වල වීමක් මිසක ශක්තිමත් වීමක් නෙමෙයි ඒ අවස්ථාවකදී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කරන කුසලයේ කුසලයක් විදිහට කිරීම Tamante යහපත පිණිස පවතින දෙයක්. අපි හිතමුකෝ කාට හරි අසනීප වුණාම ගිහිල්ලා අපි බෝධි පූජා තියනවා හෝ කුසලයක් කරනවා කියලා. එහෙම අවස්ථාවකදී වෙන්නේ අර කුසලය අපි නැවත නැවත කරනකොට බලවත් වෙනකොට අර දුර්වල අකුසල කර්මජ විපාක නිසා ඇති වුණු ඒ කියන්නේ කර්මජ රෝගී තත්ත්වයන් තියෙනවා නම් කර්මයෙන් ගෙනාපු කර්ම සමුත්ථාන ආබාධ තියෙනවා නම් අර කර්මය කුසලයේ බලවත් වෙනකොට දුර්වල අකුසලයේ යටපත් වෙනවා. කර්මය කුසලයේ බලවත් වෙනකොට දුර්වල අකුසල යටපත් වෙන්න ගන්නවා. එහෙම එකක් තිබුණොත් මේකෙන් සුවපත් වෙන. හැබැයි එකෙන් කියන්නේ අනිවාර්යෙන් තියෙන එහෙම එකක් වයි කියලා. සමහරලාට එයාට තියෙන කර්මජාබාධයක් නෙමෙයි ඍතුජාබාධයක්. වර්තමාන ඍතෝ හෝ ආහාරයන්ගේ ප්‍රශ්නයක්. එහෙනම් ඒක මෙතනින් හොද කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මය ඇතුලේ අපි කොහොමද දෙයක් කරන්න කියන එක පිළිබඳව. බෞද්ධයෙක් කියලා කියන්නේ අවබෝධයෙන් එයා කුසල් කරන කෙනෙක්. ඒත් ඒ බඳු කෙනෙක් අර වගේ විවිධ මිත්‍යා දෘෂ්ටිකයින් විසින් විවිධ වචන ප්‍රකාශ කළා කියලා එයා දන්නවා සැලෙන්නේ නැහැ එයා දන්නවා ඒක කළ යුතු සීමාව මොකක්ද කියන එක. ඉතින් ඒ ඔබේ අවබෝධයට පැමිණීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ නිසා දාගැබ් වෙහෙර විහාර චෛත්‍ය මේ මේ පිළිම මේ ආදී දේවල් සකස් වීම කියන එක ඒකාන්තයෙන්ම තමන්ගේ ලෝකෝත්තර ප්‍රතිපදාවටත් හේතු වෙන දෙයක්. නිවන් දකින්නත් හේතු වෙන දෙයක්. ඒ එක්ක අනිවාර්යයෙන්ම නොපිරිහෙලා ඔබ ඉටු කරන්න අවශ්‍ය වෙන දෙයක්. මොකද කවුරුත් එන්නේ නැහැ කතා කරන කවුරුත් ඔබ සසරෙන් නිදහස් කරගන්න. නිසා ඔබේ මනස දියුණු කරගත යුතු සංවර්ධනය විය යුතු හැම පැත්තකින්ම මනස දියුණු කරගෙන සංවර්ධනය කරගෙන අවබෝධය කරා ඔබේ මනසපත් කර ගැනීම ඒකාන්තයෙන්ම සිද්ධ කළ යුතු වෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වන සිත්තල මතකය පවතින්නේ කොහෙද කියලා කොහොමද කියලා සිතක් කියන දේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා හැබැයි සිත කියන දේ ඉතුරු නැතුව හටගෙන නිරෝධයටපත් උනා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ එය නැවත අරමුණු කළ නොහැකි කියන මේ ලෝකේ හේතුඵල ධමයක් නේ තියෙන්නේ. හේතු නිසා හටගන්න ඵල ධර්මයක්. හේතු නැති වෙනකොට නිරෝධයටපත් වෙනවා. නැවත ඒහා සමාන හේතු ටිකක් උපදිනකොට නැවත ඒහා සමාන ඵලයක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි කතා කළොත් එහෙම ඔබට යම් කිසි විදිහකින් ඡායා රූප නැගීමක් අපි සිද්ධ කරනවා එක මොහොතක එක තියෙන නිශ්චලව තියෙන වස්තුවක් ඡායා රූප 50ක් අපි ගන්නවා මේ 50ම ඔබට පෙන්නලා මේ එකමද කියලා අහුවොත් එහෙම ඔබ මොකද්ද කියන්නේ මේ එකම ඡායා රූපය කියලා කියන්නේ ඇත්තටම ඡායා රූප එකක්ද 50ක්ද මේ තියෙන්නේ අවස්ථා 50ක එතකොට පළවෙනි එක පෙන්නලා මේ තියෙන කලින් එකමද කියලා අහුවොත් ඔබ මොකද කියන්නේ ඒ කලින් ඒක කොහේ හරි තිබිලාද මේකේ තියෙන්නේ කියලා දෙවෙනි එක පෙන්වලා ඇහුවොත් එහෙම. නෑ. පෙර නොතිබී හට ගන්නවා කියන එකේ තේරුමත් ඒ වගේම තමයි. ඒ කියන්නේ මෙතනදී තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රත්‍යශක්තිය කියන එක විතරයි. ඒ කියන්නේ අපිට කොයිම අවස්ථාවකදීවත් එකවර දෙකක් උපදින එකක් සිද්ධ වෙන්නේ නැහැ. එකම විදිහේ දෙකක් උපදින එකක් සිද්ධ වෙන්නේ නැහැ. නැහැ කිසිමම අවස්ථාවක ප්‍රകൃතියක් විදිහට අපිට එකවර එක වගේ දෙකක් උපදින්නේ නැහැ. හරියට අර ඡායාරූපයේ එකව එක ඡායාරූපයක්. ඒක ඊළඟ වෙලාවේ ගත්තාම දෙවෙනි ඡායාරූපේ ඒක තවත් එකක්. තුන්වෙනි එක ගත්තාම ඒක තවත් එකක්. ඒ අර 50 අර 49ම නෙමෙයි ඒක. හතරවෙනි එක ගත්තාම අනෙක් 49ම නෙමෙයි. හැබැයි අපිට ඒක සමාන ටිකක් පේනවා. ඇයි? ඒ සමාන පරිසරය සකස් වුණාම ඒක සමාන විදිහට අපිට පේනවා. ඒ වගේ මේ සිත කියන ධර්මය කවදාවත් කලින් එකක් නැවත උපදිනවා කියන එකක් වෙන්නේ නැහැම. ඒක කිසිම කලක සිදු නොවන දෙයක්. එනිසා කලින් දෙයක් වෙනවා කියන එක දැන් තියනවා කියන එකක් ඒක වෙන දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද අපි කලින් දෙයක් අරමුණු කරන්නේ? අපි කලින් දෙයක් වගේ එකක් නිර්මාණය කරගන්නවා. සිතෙන් අලුතෙන් දැන් මේ මොහොතේ වර්තමානය තුළ හේතු සකස් කර ගැනීම ඇතුලේ කලින් තිබුණා වගේ එකක් නිර්මාණය කරනවා. ඒ කලින් තිබුණ එකද කියලා ඇහුවා. නෑ කලින් තිබුණ එක නෙමෙයි. මේක අලුතෙන් හේතු ටික සකස් කර ගැනීම ඇතුළේ වුණ දෙයක්. එහෙනම් මේක අලුතෙන් නිර්මාණය කර ගැනීම සඳහා බලපෑවේ මොකක්ද කියලා ඇහුවා. මේක අලුතෙන් නිර්මාණය කිරීම සඳහා බලපෑවේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ප්‍රත්‍යශක්තිය මේක මේක අදිච්ච සමුප්පන්නයි කියන්නේ නැහැ. ඉබේ හටගත් එකක් කියන්නේ නැහැ. උපනිශ්ෂය වෙන්න පුළුවන්කම තියෙනවා. උපනිශ්ෂය ප්‍රත්‍යය. එක උපනිෂය ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ඒ කියන්නේ පෙර හටගත් එකක් මේ ධර්මයේහි පැත්මට ඒ විදිහට සකස් කරන්නට උපනිෂය වෙලා තියෙනවා. ඒක පෙර හටගෙන නිරුද්ධ වුණ ධර්මයේ උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන නිසා තමයි ඊළඟට තව එකක් උපදින්නේ. ඒ වගේම ආරම්මන ප්‍රත්‍යයෙන් එදෙනවා. කලින් හිටපු එක අපි ඒකට කියනවා ආරම්මන උපනිෂය කියලා. ආරම්මණය කරමින් උපදිනවා. ඒ වගේම අපිට සමහර අවස්ථාවලදී අධිපති වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට යම් යම් අවස්ථාවලදී යම් යම් ධර්මයක් අපිට ඇසුරු කරමින් මේ ධර්මයේ උපදිනකොට ඒක නිකම්ම උපදින්නේ නැහැ. ඒක යම් ප්‍රත්‍ය සමவாயයෙන් උපන්න ධර්මයක් හැටියට තමයි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක කොහෙවත් තම්පත් වෙලා තියනා නෙමෙයි. දැන් මේ මොහොතේ උපදින ධර්මයක් හැටියට උපදින්නේ මේ මොහොතේක උපදින්න බලපාන ප්‍රත්‍ය ශක්තියක්. ඒක නිසා තමයි ප්‍රත්‍යයෙන් සකස් වුණා කියලා කියන්නේ. ප්‍රත්‍යයෙන් සකස් වුණ ධර්මය ওই ප්‍රත්‍ය ටික නැති වෙනකොට ඒක ඒක නැති වෙලා යනවා. ආපහු ඒ විදිහට ප්‍රත්‍ය ටික සකස් වුණා. ආයේ විදිහේ දෙයක් හම්බ වෙනවා. ආයේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ආයේ ප්‍රත්‍ය සකස් වෙනවා. ආයේ හම්බ වෙනවා. එතකොට මේ හම්බුනේ හැම වෙලාවකදීම එකමද කියලා අහුවොත් නෑ වෙනස් වෙනස් දේවල්. හැබැයි අපි අවිද්‍යාව නිසා යථාර්ථය නොදන්න කම නිසා අපි හිතනවා එකම දේ වෙනවා කියලා. ඒ නිසා යථාර්ථයේ පැත්තෙන් ගත්තොත් ඔබ කවදාවත් කලින් දැකපු දෙයක් සිහි කරගෙන නැහැ. පොඩක් ඒක වෙනස් දෙයක් හැටියට ඔබට හැඟෙන්න පුළුවන්. ඔබ අලුතෙන් හේතු ටික ඇති කල්ලි අලුතෙන් ප්‍රත්‍ය සමමාය ඇති කල්ලි අලුත් දෙයක් ඔබ දැනගෙන තියෙනවා. හැබැයි අවිද්‍යාව නිසා ඔබ හැමදාම ඇති හැටියට කල්පනා කරන බව නිසා ඔබ දැනගෙන තියෙනවා කලින් තිබුණ එක තමයි දැන් සිහි කරගන්න. එහෙනම් කලින් තිබුණ දේ ඇත්තනම් තමයි දැන් ඔබට ඒක දැන් දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක දැන් තියනවා නම් තමයි ඒක කලින් තිබුණ දේ වෙලා තියෙන්නේ. එහෙනම් ඒක අවිද්‍යාව මත ගොඩ නැගුණ දෙයක්. ඒක යථාර්ථය නෙමෙයි. නොදන්න කම මත තමයි ඒක ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් ඒ මතකයේ ඒ කලින් තිබුණ එක කොහෙද තියෙන්නේ කියන එක අහන්න වෙන්නේ මේ අවිද්‍යාව රාමුව ඇතුලේ අහන ප්‍රශ්නයක් හැටියට. කලින් තිබුණ එක කොහෙද තිබුණේ කියන එක. කලින් තිබුණේ තිබුණා කියන එක මේ ප්‍රත්‍ය සමවායෙන් ඉපදින නැති වුණා නම් ඒක මෙතෙන්ට එන්න විදිහක් නැත්නම් ඒක කලින් තිබුණේ කොහෙන්ද මෙතෙන්ට ආවේ කියන ප්‍රශ්නය ගැලපෙන්නේ නැති දෙයක් වෙනවා. ඒ නිසා අපිට ප්‍රත්‍ය සමவாய තමයි තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රත්‍ය ඇති කල්හි හට ගන්නවා, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ප්‍රත්‍ය ඇති කල්හි හට ගන්නවා, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒක තමයි සෑම මොහොතකම සිද්ධ වෙන්නේ. ඒ ප්‍රත්‍ය අතීත දෙයක් කොහොමද දැන් දැනගන්නේ කියනකොට ආරම්මන ප්‍රත්‍යයෙන් අතීතයේ අරමුණ අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. නිරුද්ධ වුණත් ඒක අරමුණක් විදිහට ඒ ධර්මයේ නැවත වර්තමාන සිතෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට අරමුණු කරන්න පුළුවන්කම තියෙන එක තියෙන නිසා නෙමෙයි. ඒක තියෙන නිසා නෙමෙයි. කවුරු හරි හිතුවොත් රූපේ තියෙන දේ කියලා කිව්වොත් එහෙම එහෙනම් පෙර ජීවිතයක දෙයක් කෙනෙකුට සිහි වෙන්නේ. එහෙම දෙයක් වෙන්න බෑ එහෙමනම්. විද්‍යාත්මකව එහෙම දේවල් සිදු කරපු අවස්ථා තියෙනවනේ. ඕන නැත්තම්. ඒකට එහෙම දේවල් එහෙනම් වෙන්න බෑක රූපය තුල තියෙන දෙයක්. ඒක හිත තුල හිත කියන එකක් කොහේ තැම්පත් වෙලා තියෙනවනේ. එහෙනම් හිත කියලා එකක් යන එකක් තියෙන්න ඕනේ භෞතික. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් හැම මොහොතකම සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය සමவாயයෙන් යම් ධර්මයක ඉපැත්මක් විතරයි. ඒක තමයි අපිට එතනදී තේරුම් ගන්නට තියෙන්නේ. ඒක ප්‍රත්‍ය ටික ඉගෙන ගැනීම ඇතුලේ අපිට ඒක निराකරණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙනවා. Taman අතින් නොදැන තම පියාව ඝාතනය වූයේ නම් එහි ආනන්තරී පාප කර්මයක් සිදු වේද කියලා. නොදැනී පියාව ඝාතනය වුණොත් ආනන්තරී අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නොදැනී තම පියාව ඝාතනය වුණොත් අනන්ත කරුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙහෙම අපි අපි හිතමුකෝ මෙහෙම උපමාවක් අපි ගහක තියෙන gediyak හදා ගන්න අපි මේ පොල්ලකින් ගහනවා. gediy gediy කඩා ගැනීමේ ලෝභය ඇතුව අපි කටයුතු කරනවා අපි ගහනවා පොල්ලක් ගහනවා මේ අඹ ගෙඩියක් කඩා ගන්න. හදිස්සියේ මේ ගහපු ගල හරි පොල්ල හරි වැදිලා තාත්තා එතන ඉඳලා තාත්තා මරණයටපත් වෙනවා. දැන් මේ අවස්ථාව තමයි නොදැනී කියලා කියන්නේ. අපි අපේ චේතනාවක් කිසිම විදිහකින් තිබුණේ නැහැ එහෙම දෙයක් කරන්න. හැබැයි ඒ ක්‍රියාවක් වෙලා තියෙනවා. සිතක් කිසිම සිතක් නැතුව එහෙම අකුසලයක් වෙන්න පුළුවන් කමක් නැහැ. මේක ක්‍රියාවාදී ශාසනයක් නෙමෙයි. ඒ කියන්නේ ලෝකේ ස්වභාවය එහෙම ක්‍රියාවාදී වෙන්නේ නැහැ. ක්‍රියාවට මුල් වෙන චේතනාව තමයි එතනදී බලපෑම ඇති කරපු දේ බවට පත් වෙන්නේ. එතකොට ඒ නිසා එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ අනන්තරය අකුසලයක්. නොදැනී කියන තැනදී. මොකද දැන එතන දේශ සිතක් උපදින්නේ නැති නිසා. හැබැයි මෙහෙම අවස්ථාවක් ගත්තොත් එහෙම. ඔබ කෙනෙකුට මරණයටපත් කිරීමේ අදහසින් ගහනවා. කෙනෙක් අපි හිතමු කෙනෙක් ඉන්නවා. එයාට ඇවිල්ලා කවුරු හරි දොස් කියනවා. එයා තරහ ගිහිල්ලා ගහනවා අර කෙනාට. එතකොට එයා දන්නේ නැහැ ඒ තමයි එයාගේ පියා. එයා උපදින්නට හේතු වුණ පියා තමයි ඒ. ඒකට මරණයටපත් උනේ Taman නොදැනගෙන හිටියා. Taman තාත්තා කියලා වෙන කෙනෙක් හිතන් ඉන්නවා. දැන් මේ මරණයටපත් වෙලා තියෙන Tamanගේ පියා කියලා හිතන්නකෝ. එහෙම වෙලාවකදී කෙනෙකුට හිතුනොත් ආනන්තය කුසලයේ සිද්ධ වෙනවද කියලා. ඔව් ආනන්තය කුසලයේ සිද්ධ වෙනවා. ද්වේෂාගත සිත සම්පූර්ණයි ප්‍රාණඝාතය සම්පූර්ණයි. හැබැයි ප්‍රාණඝාතයට හේතුනේ Tamanට මේ ප්‍රතිසන්දිය ලබා දීම සඳහා උපනිශ්‍රය වුණ ඒ පියා කියන දේ තමයි හේතු වුණ පියා කියන දේ තමයි එතන තිබුණේ. ඒ හැමදේම මුල් වීම තුළ ආනන්තරය අකුසලයේ කියන දේ එතන ඊටාම බලවත් ලෙස සිද්ධ වෙනවා. මම පියා මරනවා පියා මරනවා කියන හැඟීමම එතන තිබිය යුතු නැහැ. ද්වේෂසිත පිහිටීම සතෙක් කියන සංඥා කෙනෙක් කියන සතෙක් කියන සංඥාවත් මරණය සඳහා ඇති කරන උපක්‍රමයක් මරණයටපත් වීමක් කියන මේ ටිකේ පරිපූර්ණ භාවය නිසා සම්පූර්ණ වීමත් එක්ක එයාට ඒ අකුසලය ආරම්පරික අකුසලය සම්පූර්ණ වෙනවා. කෙනෙක් පියා කියලා දැනගෙන ආනන්තරී අකුසලයේ කළොත් කෙනෙක් පියා කියලා නොදැන සතෙක් කියන සංඥාවකින් තව වෙනස් කෙනෙක් කියන සංඥාවකින් ආනන්තරී අකුසලයේ කළොත් මේ දෙක අතර සිදුවන වෙනස්කමක් නැද්ද කියලා අහුවොත් නෑ ඒක තියනවා කියන්න පුළුවන්. අනන්තය කුසලයේ අකුසලයේමයි ඒ නිසා නියතයි දුගතියට එයාට ඒ දුගතිය ගාමි වෙලා අනිවාර්යෙන් ඒ විපාකය අනිවාර්යෙන් භුක්ති විඳ යුතුයි ඊළඟ භවයේහි ඒක අනිවාර්යයි. හැබැයි කෙනෙක් තාත්තා කියලා දැනගෙන එතනදී අකුසල් සිත් වැඩි වශයෙන් උපද්ද ගන්නකොට එයාගේ චේතනාව ප්‍රබලයි ඒක බලවත් අපෘතඥ බව බලවත් ඒකෙන් සිද්ධ වෙන විපාකයක් බලවත් තාත්තා කියලා දන්නවනම් අර කෙනා සමහරට ඒක කරන්නේ නැහැ හැබැයි නොදන්න බවක් තිබුණා හැබැයි අර අනිත් ටික සම්පූර්ණ සානන්තරය අකුසලයේ සම්පූර්ණයි. හැබැයි අකුසලය කියන එක එතනදී අරතරන් සාපේක්ෂව බැලුවොත් බලවත් නැහැ. ඒ නිසා ඒකෙන් ලැබෙන විපාකයක් අරතරම්ම බලවත් වෙන්නේ. මේ අවශේෂ විපාක ආදී පිළිබඳව කතා කළොත් ওই වගේ තැන්වලදී අපිට වෙනස්කම් දකින්න පුළුවන්කම තියෙනවා. වෙනස්කම් වෙනස් ස්වභාවයන් අපිට දකින්න පුළුවන්කම තියෙන නිසා දැනගෙන සිටිය යුතු නැහැ. සමහර අවස්ථාවලදී අපි ආනන්තරී අකුසලයක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන සමහර දේවල් කරන අවස්ථාවලදීත් අපිට ආනන්තරය අකුසලයක් සිදුවීමෙහි සම්භාවිතාවය තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ මේ අපේ ලයිෆ් මැෂින් කියලා කියන්නේ අපි සමහරලාට බ්‍රේන් ඩෙත් එකක් වුණාම මොලේ මැරුණාට පස්සේ අපි මැෂින් එකකට හයි කළාට පස්සේ අම්මා හෝ තාත්තා අපි දුක් විඳිනවා කියලා හිතලා අපි අපේ වචනයක් අපි දෙනවා නෑ මේක අයින් කරාට කමක් නෑ කියලා. අන්න එහෙම අවස්ථාවකදී අපේ වචනය අපි ලබා දීම ඇතුලේ අපි තීරණය කරලා තියෙනවා දැන් ජීවත් වෙන ඇති කියලා. මරණය කියන එක මොලේ මැරීමෙන් මරණය කියන දේ ධර්මානුකූලව තීරණය කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි අපි තීරණයක් කරලා තියෙනවා මේ කෙනා මැරුණා කියලා. ඒ කියන්නේ අපි හිතාගෙන අපි කියනවා. හැබැයි ඇත්තටම මැරෙන්නේ අපි අර මැෂින් එක ඉවත් කිරීම කියන එක අපේ වචනෙන් ඉවත් කිරීම කියන එක. ඒකට ඒකට බලපාලා තියෙන අපේ වචනේ. ඒක නිසා ඒක සිද්ධ වෙනකොට අනන්තරිය කුසලයක් සිදු වීම තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. අන්න එහෙම තැන්වලදී අපි බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. දෙමව්පියනුත් දරුවන් ගැන හිතලා ඊට අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා. ඒ වගේ අකුසලයන්ට තමන්ගේ දරුවෝ සම්බන්ධ නොවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම කියන එක පිළිබඳව බැලුවොත් එහෙම. ඒ හින්දා ඒ වගේ තැන්වලට කවුරුත්පත් වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඊළඟ ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් කමඨහන් ලබා ගැනීමේදී ගුරු ස්වාමීන් වහන්සේ පිළිබඳව කෙසේ කටයුතු කළ යුතුද ඒ වටපිටාව පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා ගුරු ස්වාමීන් වහන්සේ පිළිබඳව තමන්ගේ ගුරුවරයා පිළිබඳව අපි කටයුතු කළොත් ඒ භාවනාව සම්බන්ධයෙන් තමන්ගේ ගුරුවරයා පිළිබඳව තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු දේවල් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබ ගුරුවරයා පිළිබඳව තෝරා ගැනීමේදී තාම අවශ්‍යම වන දෙයක් තමයි ඒ ගුරුවරයා සම්බන්ධයෙන් ඔබට ධර්මානුකූලව ඔබ ලබා ගන්න තක්සේරුවක්. නිවැරදි ගුරු ඇසුරක් ඇසුරේ හික්මුණ කෙනෙක්ද නැති කෙනෙක්ද ඊට පස්සේ යන උන්වහන්සේට ඒක උගන්වපු ගුරුවරයා කවුද ධර්ම මාර්ගය ගැන කතා කරපු උන්වහන්සේ කතා කරන දේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනාවන්ද ඒ ඒ අනුසාරයෙන් උන්වහන්සේ කතා කරන්නේ ඒ වගේ දේවල් පිළිබඳ මූලික තක්සේරුවක් අවශ්‍යයි. උන්වහන්සේ මේ ත්‍රිපිටක ධර්මයට අනුගතවද කතා කරන්නේ නැද්ද? ඒකෙන් කොටස් හෝ මුළු ත්‍රිපිටකයම හරි ප්‍රතික්ෂේප කළ තමන්ගේ අත්දැකීම් මත පමණක් යන කෙනෙක්ද? ඒ හැම දෙයක්ම පිළිබඳව ඔබ මූලික වශයෙන් තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවට ආපු කෙනෙක් යම් ගුරුවරයෙක් ඇසුරු කරන්න පටන් ගත්තාම වැදගත්ම දේ තමයි තුනුරුවන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව වගේම තමන්ගේ ගුරුවරයා පිළිබඳව තියෙන ශ්‍රද්ධාව. එතකොට මොකද තමන්ගේ ඇතිවන තත්වයන් වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන ශ්‍රද්ධාවත් එක්ක. යම් අත්දැකීම් තමන්ගේ අත්දැකීම් බවට පත් වෙනකොට ගුරුවරයා ඒක වැරදි කියලා කිව්වොත් ඉන්න තැන සමන්ත හරි කියලා කොච්චර හිතුණා සමහර විටක ඒක පසකින් තබන්න තමන්ට සිදුවන අවස්ථා මේ මාර්ගය තුල ඕනෑ තරම් වෙනවා අන්න ඒ නිසා ඒ ගුරු ඇසුරක් ඇසුරේ හික්මීමේදී අපි තාමත් වැදගත් දෙයක් හැටියට සලකන්නට ඕනේ ඒ මූලික ශ්‍රද්ධාව. එතන පිහිටුවා ගැනීම කියන එක අත්‍යන්තයෙන්ම අවශ්‍ය දෙයක් නිශ්චලත්වය කියන දේ අපිට තේන්නට ඕනේ. ඒක ධර්මානුකූලයි කියලා පේනවා නම් ඒ වගේම ඒ ගුරුවරයා කතා කරන දේ අපි මූලික තක්සේරුවෙන් අපි තියලා තියෙනවනේ හැබැයි අත්දැකීම් ගැන ප්‍රායෝගික අත්දැකීම් පැත්තෙන් කතා කරනකොට අන්න ඒ දේවල් ගැන අපිට ගුරුවරයා වැරදි කියලා උපදෙස් දෙනවා නම් ඒක පිළිගැනීමේ හැකියාව අපි සතුව තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම ගුරුවරයෙක් ඇසුරු කරනකොට එදා සම්ප්‍රදාය ඇතුලේ අපේ සම්ප්‍රදාය ඇතුලේ නම් අර ප්‍රධාන වශයෙන්ම ගුරුවරයාටවත් කියන්න එපා කියන තමන් ඉස්සෙල්ලාම ආවේ කමඨහනක් කියලා ගන්න කියලා ගුරුවරයාට තමන්ව අධ්‍යයනය කරන්න ඉස්සෙල්ලා කාලයක් ලබා දෙන්න කියලා කියනවා. ඊට ටික කාලයක් ගුරුවරයා අධ්‍යයනය කළා ඇයි ආවේ කියලා අහනකොට එදාට තමයි කියන්නේ කියන්නේ මම ආවේ භාවනාවක් ගැන දැනගන්න නැතිනම් භාවනා කමඨහනක් ඉල්ල ගන්නයි ආවේ කියලා එදාට තමයි කියන්නේ කියන්නේ. මොකද ගුරුවරයා ඒ කාලය ඇතුළත ඔබේ චරිතය ගැන, ඔබේ විදිහ ගැන, ඔබ හිතන ආකාරය, ඔබේ ස්වභාවය, ඔබට අවශ්‍ය වෙන කමටහන මොකක්ද? හැම දෙයක්ම තීරණය කරනවා ටික දවසක් බලාගෙන ඉඳලා. ඉතින් අද මේ පරිසරය ගෙදරක ජීවත් වෙන ඔබට ප්‍රායෝගිකව ටිකක් අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ හිතේ ස්වභාවය හොඳටම දන්නේ ඔබ නිසා. ඔබේ හිතේ ස්වභාවය හොඳටම දන්නේ ඔබ නිසා. ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ ඔබට ගඩාත්ම ගැළපෙන භාවනාව කුමක්ද කියන එක පිළිබඳව තෝරගන්න. ඊට පස්සේ භාවනාව පිළිබඳව මුල ඉඳලා ගුරුවරයා ඇසුරෙහි ඉගෙන ගැනීම ඊළඟට වැදගත් වෙනවා. අද දක්වාම කොහොමද මේ භාවනාව නිවන දක්වා අරගෙන යන්නේ කියන මූලික දැනුම ලබා ගැනීම. ඒ දැනුමින් යුක්තව භාවනා කරනකොට ක්‍රමානුකූලව ඒක පවත්වාගෙන යනකොට ඔබට පුළුවන්කම තිබෙනවා අර ප්‍රායෝගිකව තමන්ගේ අත්දැකීම් ටිකෙන් ටික කාල අවස්ථාවන් සලසාගෙන ඒ ගුරුවරයාත් එක්ක බෙදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ගුරුවරයා ඇසුරේ සිදු කළ යුතු දෙයක්. ඊට පස්සේ ගුරුවරයා ඒ අපි ඉන්න තැන් වැරදි කියලා කියනවා නම් අපි ඒ වැරද්ද නිවැරදි කරගන්නට ඕනේ. සමහරට ඒක අතහැර දමන්නට කියනවා අපි අතහැර දමන්නට ඕනේ. ඊට පස්සේ අපිට තව මාර්ගයක් පෙන්වනවා නම් ඒක ඒ පැත්තට අපි අපේ මනස අරගෙන යන්නට ඕනේ. ඒ වගේම අපිට තව දියුණු කරගත යුතු පැති කියනවා නම් ඒ පැත්තෙන් අපේ මනස දියුණු කරගන්නට ඕනේ. මෙන්න මේ විදිහට ගුරුවරයෙක් ඇසුරෙහි අපිට හික්මීම ලබා ගැනීම භාවනාවේදී ගොඩාක් වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපිම දන්නේ නැතුව මානසික අපේ తত্ত্বය පදනම් කරගෙන අපිට ඇති වෙන අපේ අත්දැකීම් මත රැඳිලා ඉන්න ගියාම අපිම නොදැන අපි සමහර වෙලාවට විවිධ වැරදි තැන්වලටපත් වෙනවා. ඒක අපි පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒක අපේ අත්දැකීම බවට අපිට දැනෙන නිසා, හැඟෙන නිසා. ඒක ඊටාම භයානක තැනට, පැතැනකට භයානක ප්‍රතිවිපාක ලබා දෙන තැනකට ඔබව පත් කරන්නට පවා ඒ විදිහට කටයුතු කිරීම හේතුවක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඒ වගේ තැනකට අපි පත් විය යුතු වෙන්නේ නැහැ. ඒ වගේ තැනකට අපි පත් වෙනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා ධර්ම විකෘතියක් පහසෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණ මොනවාද කියලා. ධර්ම විකෘතියක් පහසෙන් හඳුනා ගන්නට තියෙන පොදු ලක්ෂණ ටිකක් මම නිතර සිහිපත් කරනවා. පළවෙනි දේ තමයි මේ මේක මෙච්චර කාලයක් වැහිලා ගිහිල්ලා තියෙන්නේ මේ දැන් තමයි අලුතෙන් මතු කරගත් එකක් කියලා කවුරු හරි කියනවා නම් ඒක ඒ විදිහට පිළිගන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක මේ ධර්මය මේ පෙළ දහමේ තුල තියෙන දෙයක් කවුරු හරි අවබෝධ කරගන්නවා නම් මේ අත වෙලා ගියපු දෙයක් නෙමෙයි මේ ත්‍රිපිටකය දිහා බලලා ත්‍රිපිටකයේ තියෙන පෙළට ගැලපෙන දෙයක් එකයි කතා කරන්නේ. එනිසා ඒක ත්‍රිපිටකයේ තුල තියෙන දෙයක් මම මේ කතා කරන්න කියනවා නම් ඒක මේසක පිළිගන්නට ඕන මේක මේ යට ගිහිල්ලා තිබුණේ මේ තියෙනේ ඔක්කොම වැරදි. ඒ වගේ සංකල්ප තුල ඉඳලා පැහැදිලි කරනවා නම් ඒක පිළිගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි කාරණාව ඔබට යම්කිසි කෙනෙක් ඔය පද පෙරළමින් අර්ථ කියනවා නම් එක එක අර්ථකතන සපේනවා. pāli වචන වලට සිංහල අර්ථකතන සපේනවා. භව උද්ද කරාම බුද්ධ වෙනවා. සංවේලායකට බැඳිලා තියෙන භවයේ උද්ද කරාම සම්මා සම්බුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට එක එක අර්ථකතන නිරුක්ති සපයන්න හදනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියව ගමම ඒකටත් එක එක අර්ථකථන සපයනවා. විශේෂයෙන් ওই කණ්ඩායම් වලට ওই සං වගේ පද පේන්න බෑ. සං කියන්නේ කෙලෙස. සං තියනවා නම් කෙලෙස් තමයි. ඒ ඒ විදිහට හැම තැනකදීම මේ ඒක සම්පූර්ණම කිව්වහම එතන සං තියෙනවා. හැබැයි මේ සං කියන පදේ දැකපු ගමන් කියන්නේ මොකද්ද? ඒක කෙලෙස් කියලා. ඉතින් එන්න මේ විදිහට අර pāli වචන වලට සිංහල අර්ථකථන සපයන්න උත්සාහවත් වෙනවා. මේ කොහෙන් ගත්ත එකක්ද කියන එකක්වත් පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහේ pāli වචනවලට සිංහල අර්ථකථන සපේන ඔය අනිච්ච කියන පදේට අනිච්ච මහ ප්‍රාණ ඡයන කරලා මේ අනිච්ච වැරදිය අනිච්ච වෙන්නට ඕනේ. මේක කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. නැතිනම් කැමැතිසේ පවතින්නේ නැහැ. ඔන්න ඔය වගේ එක එක අර්ථකථන ඔබන්න හදනවා මේ වචන ඇතුළත. අන්න ඒවා සිදු කරනවා නම් තාම පහසුවෙන්ම තේරුම් ගන්න සහ ඒක වඩා රැඳී රැඳී සිටිය යුතු තැනක් නෙමෙයි කියලා තේරුම් ගන්න එතනින් ඉතාම ඉක්මනින් ඉවත් වෙයි. ඒ වගේම නූතනයේ තුල එක එක ආර්යයන් වහන්සේලා බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ, තපෝවනේ ආර්යයන් වහන්සේ, එක එක ආර්යයන් වහන්සේලා කියලා එක එක රැල්ලක් දිවි වෙනවා. අන්න ඔය රැලි වලින් පරිස්සම් වෙන්න. මොකද ඔය එයාට තමනුත් තමන්ට ආර්යයන් වහන්සේ කියලා කියාගන්න. අනිත් අයටත් ආර්යයන් වහන්සේ කියලා කියාගන්න. දේශනාවකින් භාගයක් ඇහුවොත් එහෙම එයාගේ ශ්‍රාවකත්වය, ඒ වගේම මේට වඩා එහා දෙයක් නෑ මම තමයි ඇත්ත කියන්නේ අනිත් ඔක්කොම මේක කොපි කරලා තමයි කියන්නේ කොපි කරලා කියන්න හැදුවට හරියට කියාගන්න බෑ මම තමයි මේක හොඳටම කියන්නේ කියලා ඒ විදිහට ඇති කරගන්න මේ අදිමානයක් එක්ක කතා කරන ආර්ය රැල්ලක් වර්තමානයේ තුල බිහි වෙලා තියෙනවා අන්න ඒ වගේ ආර්යයන් වහන්සේ හැටියට තමන්ව හුවා දක්වා ගන්න තමන් ආර්යෙක් කොට කියා ගන්න හදන අන්න ඒ වගේ අයගෙනුත් ඊටාම පරිස්සම් වෙන්න ඉතින් නූතනයේ සිද්ධ වෙන ධර්ම විකෘති දිහා බැලුවහම මූලික වශයෙන් ওই ටික දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කවුරු හරි ප්‍රධාන වශයෙන්ම කියනවා නම් වැදගත් වෙන්නේ Tamange අවබෝධය. වැදගත් වෙන්නේ මේ පර්යාප්ති ශාසනය නෙමෙයි වැදගත් වෙන්නේ අවබෝධය කියනවා නම් එතනම වැරදි. මොකද මේ ශාසනය වැදගත් වෙන්නේ පර්යාප්තිය ඊට පස්සේ තමයි ප්‍රතිපත්තිය ඊට පස්සේ තමයි ප්‍රතිවේදයන්නේ. පර්යප්ති ප්‍රතිපatti ප්‍රතිවේද. පර්යප්ති කියන්නේ ත්‍රිපිටක ධර්මය ඔබට ඇස් දෙකෙන් දකින්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන් මේ පිරිසුදුව තියෙන දේ. ඒක පර්යප්ති ධර්මය. ඒක තමයි වැදගත් ඒ අනුව යන කෙනා තමන්ගේ ප්‍රතිපත්තිය හදාගන්නවා. ප්‍රතිපත්තිය ඊට වඩා වෙනස්ව යන කෙනෙකුට පර්යප්තිය වැරදි කියලා කියනවා නම් එයාගේ ප්‍රතිපත්තිය වැරදි. එයාගේ ප්‍රතිවේදයක් වැරදි. ඒ නිසා මූලික වශයෙන් ත්‍රිපිටකය කියන දේ ප්‍රතික්ෂේප කරනවා නම් හරියි. තමන්ගේ තියෙන අවබෝධය එකක් පොතේ තියෙන කතාව තව එකක් කියලා කියනවා නම් ඒ තැන් වලින්ම දැනගන්න මෙයා පාර වරද්දගෙන ඉන්න කෙනෙක් මේ පාර යන්න ගියොත් මාත් පාර වරද්ද ගන්නවා. තේරුම් අරගෙන එතනින් ඉතාම ඉක්මනින් ගැලවිලා යන්න. ඒ නිසා ඔය කියන කරුණු පිළිබඳව මූලික වශයෙන් ඔබ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා. කාන්තාවන් පැවිදි බව සොයන සෑහෙන සාසනික ක්‍රමයේ යටතේ අද කාන්තාවන් සඳහා පැවිදි විය හැකිද? ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපදෙස් කුමක්ද කියලා. බොහෝ වෙලාවට සාසනයට ගොඩාක් ලැබි සහ උපකාර කරන පිරිස කාන්තා පිරිස තමයි හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා කාන්තා පැවිද්ද කියන එක සම්බන්ධයෙන්. පැවිද්ද කියන එක කාන්තාවකගේ පැවිද්ද කියන එක උපසම්පදාව කියන එක නිවන් දකින්නට තියෙන බාධාවක් නෙමෙයි. ඒක කිසිම බාධාවක් නෙමෙයි. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන බාධාවක් නෙමෙයි කියලා කිව්වේ ඒක නැති බව කියන එක බාධාවක් නෙමෙයි කෙනෙකුට නිවන් දකින්න. කවුරු හරි කියනවා නම් මට නිවන් දකින්න බැරි මෙන්න මේ පැවිද්ද නැති නිසා කියලා කියනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. එහෙම ශාසනයක් නෙමෙයි. ඒ නිසා නිවනට පැවිද්ද බාධාවක් වෙන්නේ නැහැ කාටවත්. භික්ෂුණී ශාසනය පිළිබඳව අපි බැලුවොත් එහෙම භික්ෂුණී ශාසනයක් පිහිටවන්න පුළුවන්කම තියෙන්නේ උබතෝ සංඝයා ඉදිරියේහි කරන ලද විනය කර්මාදිය තුළ තමයි ඒක උපසම්පදා විනය කර්මයක් තුළ තමයි පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. උබතෝ සංඝයා කියලා කියන්නේ භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා කියන මේ දෙපිරිසම ඉන්නට අවශ්‍යයි. අපේ රටේ ඇති වුණ අර්බුද විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් හැමුවේ භික්ෂුණී ශාසනය අපේ රටෙන් අතහැරෙනවා. තේරවාදී අනික් රටවල් වල රැකෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මෑත කාලීනව නැවත මහායාන සම්ප්‍රදායන්ගෙන් මේ භික්ෂුණී ශාසනය නැවත ලබා ගන්නවා නැතිනම් තේරවාද සහ මහායාන භික්ෂුණී භික්ෂු භික්ෂුණී කියන පිරිස එකතු වෙලා මේ උපසම්පදාව ලබාගත් බවට අපිට ඒ පිළිබඳව තියෙන තොරතුරු වලින් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. එකක් තමයි තේරවාද සම්ප්‍රදාය ඇතුලේ මහායාන සම්ප්‍රදාය කියන එකේ තියෙන මේ විනයානුකූල බව කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා තේරවාද විනයට අනුරූපීව. එයාට පැවිද්ද සහ උපසම්පදාව තියනවාද කියන එක සම්බන්ධයෙන්. දෙවෙනි කාරණාව තමයි එසේ තිබුණත් මේ අය දික්ටි නානා සංවාසක භාවයේ තුල ඒ අයගේ කර්ම අපේක්ෂාව කියන එක තිබුණත් ඒ අයට ඒ විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ නානා සංවාසක ඒක විනය අනුකූල ප්‍රශ්නයක් නානා සංවාසක භාවයත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ தත්වයන් හමු වෙහිදී අපිට ප්‍රධාන වශයෙන් සලකන්නට පුළුවන්කම තියනවා නූතනයේහි සාමණේරී පැවිද්ද සහ ඒ අයගේ උපසම්පන්න භාවයේ කාන්තාවකගේ විනයානුකූල වශයෙන් ඒක පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ. ඒක විය නොහැකි දෙයක්. ඒක ඇති කරන්න බෑ. ඒක ඇති කරනවා නම් නැවත ඇති කරන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේටම පුළුවන්කම තියෙනවා. ඒක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හතර නමක් ලිංග විපර්යාසයකට ලක් වෙලා නැවත භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට අවශ්‍ය වෙනවා. ওই ක්‍රම දෙක තමයි තියෙන්නේ භික්ෂුණී ශාසනය නැවත ආරම්භ කරන්නේ. ඒ දක්වා වර්තමානයේ තියෙන ක්‍රමයක් එක්ක භික්ෂුණී ශාසනයක් තියෙනවා කියන එක පිළිබඳව අපිට මූලික ලෙසම පිළිගැනීමකට ලක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක භික්ෂුණී ශාසනය ගැන අපිට කතා කිරීමේදී ඍජුවම කතා කරන්නට වන දෙයක්. ඒ නිසා හොඳම දේ තමයි ඔබ අනගාരിക භූමියට පත්වීමදී ඔබට කිසිම ඒ සඳහා ගැටලුවක් නැත්තේ නැහැ. ඔබට ගෙදර ඉඳලම අනගාരിക භූමියටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔබට බාහිර කරදර ටික අයින් කරගනිමින් ඔබට වෙනම පැත්තකට වෙලා අනගාരിക පැවැත්මකට යන්න පුළුවන්කම තියෙනවා. සමහර විට ඔබට ඒකත් කරදරයි නම් ඔබට ඉන්න පරිසරයම සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ගිහිල්ලා ඔබට දැන් අද මෙහෙන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ කියන්නේ අපි සිල් මාතාවන් කියලා හඳුන්වන පිරිස. අන්න ඒ පිරිස හමුවේදී ඔබට ඒ පිරිසට අදාළ වෙන පැවිද්දක් ලබන්නට පුළුවන්කමක් තියෙන එකත් ගැටලුවක් ඇති තැනක් නෙමෙයි ඒක ශාසනික භූමියක් හැටියට සලකන්නට පුළුවන්කමක් තියෙන භූමියක්. ඒ නිසා එහි අනගාരിക භූමියක් හැටියට සලකන්නට පුළුවන් ඒක ගැටලුවක් ඇත්තේ නෑ. ඔබට එතන ලබන්න පුළුවන්කම තියෙන. ඉතින් එතනින් එහාට නිවනට ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? හැඳුනුම්පත ප්‍රශ්නයක් වෙනවද නිවනට කියන එක මම හිතන්නේ නැහැ. ඒක ගැටලුවක් වෙනවා කියලා. අර දේ ඔබට ලබා ගන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා නම් අපිට ශාසනය අවශ්‍ය වෙන්නේ නිවෙන්න නම් නිවන් දකින්නට නම් ඒකට අවශ්‍ය භූමිය සහ භූමිකාව අද ඔබට ලැබිලා තියෙනවා. ඉතින් ඒ තුල හික්මන එක තමයි සිදු කළ යුතු දේ හැටියට පිනෙන්නේ සහ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඔය ගැටලු ටික තමයි අද දවසේදී අපිට යොමු වෙලා තිබුණේ. ඉතින් හැමදෙනාම කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්ලා වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ.